මානසාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ අසාරේ සාරමතිනෝ සාරේ චාචාර දස්සිනෝ තේසානංනාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ ඤත්වා අසාරං ච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුබාට පත් වෙනා මාස 9ක් පිරෙන නවම්පුර පසළොස්වක් පොහෝ දවසේදී රජගහනුවර වේළුවනාරාමේදී අග්න ශ්‍රාවක දෙනම වහන්සේට අගසව් තනතුරු පිරිනමල අවසානයේදී දේශනා කළ ගාථා දෙකක් මේ කියුණේ අසාරේ සාරමතිනෝ අසාරදී සාර වශයෙන් කල්පනා කරන්නා වූද සාරේ චාසාර දස්සිනෝ සාරවද්දයෙහි අසාරයයි දක්නා වූ අයද තේ සාරං නාදි ගච්ඡanti ඒ අය සාරවත් ධර්මයකට නොපැමිණෙති මිච්ඡා සංකප්ප ගෝචරා වැරදි කල්පනාවක් ගොදුරු කොට ඇති බැවිනුයි. සාරංච සාරතෝ ඤත්වා සාරවත්නේ සාර වශයෙන් නුවණින් දැන. අසාරංච අසාරතෝ අසාරවත්නේ අසාරයත් අසාරවත් වශයෙන් නුවණින් දැන. සම්මා සංකප්ප ගෝචරා සම්්‍යක් සංකල්පනාවම ගෝචර කොට ඇති ඥානවන්තයෝ තේසාරං අධිගච්ඡන්ති සාරවත් වූ මඟඵල නිවනට පැමිණෙති කියන එක ගාථාවේ තේරුමයි. කිම්තුනි මේක මහා කල්ප ලක්ෂයකොත් අසංඛ්‍යයකට ඉස්සර වෙලා පහළ වුණ අනෝමදාසී බුදුරජාණන් වහන්සේ ඒ පහළ වෙන ආසන්න කාලයේදී සරද මානවක නමින් බ්‍රාහ්මණ වංශයේ උසස් බ්‍රාහ්මණ වංශයේ නැනවත් තරුණයේ ත්‍රිවේදයේ පරතරට ඉගෙනගෙන නුවණින් කල්පනා කළා. මේ ජීවිතයේ කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ නෑ. තරුණ භාවය හැමදාම තියෙන්නේ නෑ. වයසට යනවා මහලු වෙනවා. මේ කට්ටි ඉක්මවන්නට මම නෛෂ්ක්‍රාම්‍ය පුරන්නේ කියලා ගිහිගෙන් නික්මී කවුස් ප්‍රවිද්දෙන් පැවිදි වී ධානය වැඩුවා. එතුමා 974000ක් දෙන ධ්‍යාන වඩලා අභිඥාලාභීව එතුමා ආචාර්ය වශයෙන් ත්‍යාගන ආශ්‍රය කළා. ඒ කාලේ අනිමුදසී බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණා. එක් දිනක් අනුමෝදසේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනුණ මේ 74000 තවුස් පිරිසම අරිහත්ත්වයටපත් වෙන බව එහි නායකතුමා වන ශරද තාපසයන් වහන්සේ උසස් ප්‍රාර්ථනාවක් කරන බව දැනවදාලා එනිසා එක සුදුසු දවසක එකලා වැඩිය මේ ස්ථානෙට තාපසාරාමේට වනාන්තරේ ශරද තාපසයන් වහන්සේ ප්‍රමණයි ඒ දවසේ කුටියේ වැඩ සිටි අනිත් පිරිස පළතුරු නෙලන්නට ගිහිල්ලා ශරද තාපසයන් වහන්සේ ත්‍රිවේදී පරතේට උගත් බැවින් සරුවක්යන් වාසයේ දුටු පමණින්ම තේරුම් ගත්තා මේ පැමිණෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ කියලා පෙරමඟට ගමන් කරලා පිළිගත්තා ආසන පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් බුදු ගුණ බුදු නුවණ ගැන වර්ණාවක් කළා ඒ වෙලාවේ තාපස පිරිස ආවා හැම දිනාටම කිව්වා දරුවැනි මේ වැඩෙන්නේ සියල්ල දන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ මේ බුදුරජාණන් වහන්සේ මේ මේ ඥාන සම්පන්නයි මේ මේ ගුණ සම්පන්නයි කවුරුත් වන්දනා කරන්න කියලා සෑම දිනා ලවා ගන් දෙව්වා. පළතුරු පූජා කළා. ස්වල්ප වේලාවකින් සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් අගසව් දෙනම සහිත ලක්ෂයක් සමරාතන් වහන්සේ තෙන් ඉර්ධියෙන් වැඩියා. මේසා විශාල සංඝ පිරිස දුටුවා වූ තවුස් පිරිස බොහොම ගෞරවයෙන් පිළි අරගෙන මල් ආසන පනවා දුන්නා. මල් ආසන මැත්තේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා රහතන් වහන්සේලා සමාපත්තියේ සමයදුන හත් දවසක් සරණ තාපසයන් වහන්සේ මල් කුඩයක් මවාගෙන සරුවක්යන් වහන්සේගේ සිරස්තලයේ තියෙන මේ කාවරණය කළ අල්ලාගෙන එල්ලෙන්නේ නැතුව දවස් 7ම බුදු ගුණ මේකින් කියව කීවා පුදුම විදිහේ උපස්ථානයක් කළා. අනිත් කෙනෙක් නියමිත වෙලාවට පළතුරු නෙලාගෙන අනුභව කරලා වැඳගෙන බලාගෙන ඉන්නවා. හත්වෙනි දවසේදී සමාපත්තියෙන් නැගිට බුදුපාමොක් ලක්ෂයක් සංඝ රත්නයේට පළතුරු දානි දුන්නා. සරුවක්ඥන් වහන්සේ විධාන කළ අග්‍ර ශ්‍රාවක නිසබ කියන රහතන් වහන්සේට මේ පිරිසට මල් ආසන අනුමೋದනාවක් දේශනා කරන්න කියලා. අගසව මහරහතන් වහන්සේ බොහොම ගැඹීර විසතුරු ධර්ම දේශනයක් පැවැත්තුවා. ඒ කාගණීකේ මේ ශරදතාපසයන් වාසයේ හිතේ පහළ වුණ අදහස මුන්වාසේ මේ බුදු සසුනේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍ර අග්‍ර රහතන් වහන්සේ නමක් වෙන්නට ඕනේ මොනතරම් ආශ්චර්යයේද සරුවක්යන් වාසිදිරේ මේ තරම් විශේෂ ධර්ම දේශනාවක් කරන්න සමර්ථ වීම අනාගතේ මටත් මේ තනතුර ලබා ගන්නක් නම් කියන හිතක් පහළ වුණා. ඊළඟට අනුමදාසේ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. මේ දේශනානුසාරයෙන් නුවණ අවදි කරගත් 74000ක් තවුස් පිරිස සීල දනා වහන්සේම සෞකලේශනසා මහා රහත් භාවයට පත් වේවදාලා සියලු දෙනාම එහිදී ස්වභාවයෙන් කායික උපසම්පදාටපත් වුණා. සරණ තාපසයන් වහන්සේ විතරක් තවිදෙනෝයේ බුදු පාමුල වැඳගෙන ආරාධනාවක් කළා ස්වාමීනි මේ අද්දාසක් තිස්සේ මා සිදු කළ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කුසල බලයෙන් අනාගත බුදු සසුනකදී මේ ධර්මදේශනයේ පැවැත් වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ තෙමින් ප්‍රඥාවෙන් අග්‍රව ධර්මසේනාධිපතිව අරියත් බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියා ප්‍රාර්ථනාවක් පැවැත්තුවා. අනුමුදසී සරුවක්ඥන් වහන්සේ අනාගතං සඥාණයෙන් දැක්කා මේ ප්‍රාර්ථනා විශ්ව වේදන ඇති. එනිසා ඒකා සංක කල්පලක්ෂයකින් මැත්තේහි මහා භද්‍රකාංකේ සතරවෙනි වේ 15 වෙනි ගෞතම බුදු සසුනේදී උපතිස්ස නමින් ඉපද සාරිපුත්‍ර නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අග්‍රව ධර්මසේනාධිපතිව මහා රාජභාවයට පත් වෙනවා කියලා අනාගත වාක්‍යය දේශනා කළා. ඒ වචනින් දිරිමත් වුණු මේ සරල තාපසයන් වහන්සේ බොහොම ගෞරවයෙන් අන නමස්කාර කරලා බුද්ධ ප්‍රමුඛ සංඝ පිරිසේ පිටත් වුණාට පස්සේ තමන්ගේ හිත මිතුරු ශ්‍රීවර්ධන සිටුවරයා සොයාගෙන ගියා. කුඩා කාලයේ පටන් මේ ශ්‍රීවර්ධන සිටුවරයා මෙතුමා සමග බොහෝම හිත මිත්‍රයි. එතුමා වෙත ගින් ආරාධනාවක් කළා මිත්‍රයේ මට අනාගතයේදී අගසව තනතුරු ලැබෙන ගෞතම බුද්ධ ශාසනයේදී තමන්වහන්සේ ඒ සඳහා ඒ ගෙරෙන තනතුර සඳහා ප්‍රාර්ථනා කරන මැනව කියලා උපදෙස් දුන්නා. එයින් බලවත් ප්‍රසාදයටපත් වූ සිරිවර්ධන සිටුවරයා බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝරෝණයට ආරාධනා කරලා නිල් උකුල් මණ්ඩපයක් ඉදි කරලා 7000ක් පුරා බුදුපාමොක් මහා සංඝරෝණයට මහා දානයක් දීලා තුන්සූරු අටපිරිකර සහිත පූජා පවත්වලා අනාගතයේදී සරද තාපසයන් වහන්සේ යම් බුදු සසුනකදී අගසව තනතුර ලබනසේක් නම් එෙහිදී 이르දිමතුන්ගෙන් අග්‍රව දෙවැනි ශාවක තානාන්තරය ඇතිව රාග්බෝධියෙන් මට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. අනුමදාසේ සරුවක්යන් වහන්සේද එසේ නිෂ්ඨ සිද්ධ වෙනවා කියලා අනාගත වාක්‍ය දේශනා කළා. එදා පටන් මේ දෙදෙනා මහා කල්ප අසංඛේයක්ම අතරක් ඥාන බොහෝ සෙන් දෙන්න එකතු වෙමින් එකතු වෙමින් දාන ආදී පාරමී පුරමින් ඇවිල්ලා කල්ප ලක්ෂයකට ඉදිරි ඉලක කාලයේදී පහළ වූ පියමතුරා බුද්ධ ශාසනයේදී නැවතත් මේ වාගේ පින්කම් සිදු කරගෙන පෙරම් පුරාගෙන ආවා. ඒ අතරතේ මේ බුද්ධ ශාසනය පහළ වෙන්න ආසන්න කාලයේදී මේ දෙදෙනා සදගානුවරට සමීප නාලක ගමේ සහ කෝලික ගමේ දෙන්නා හත්මුතු පරම්පරාවක ඥාති සම්බන්ධකම් ඇති උදිච්ච බ්‍රාහ්මණ වංශයක උත්පත්තිය ලැබුවා. දෙන්නම එක දාසේ පරිසන්දි ගත්තා, එක දාසේ උත්පත්ති ලැබුවා, එක දාසේම නම් තැබීම එක දවසේම කන් ඉදීම එක දවසේම භක්ඛවීම එක දවසේම අකුරු කියවීම ආදී සියලුම මංගල කටයුතු ඊතා උතුම් සුබ මොහොතින් සිද්ධ වුණා. මේ දෙන්නා සමග එකට පෙරම් පුරාගෙන ආපු 500ක් දෙනාද ඒ ගම්වල පාලන වෙලා එකට අධ්‍යාපනය ලැබුවා. මේ දෙනා තරුණ වේතපත් වෙලා ත්‍රිවේදයේ කෙළවරට ඉගෙනගෙන බොහොම බොහොම ධාර්මිකව එවාගෙම සාමග්‍රීන් යුතුව බොහොම විනෝදයෙන් ගත කරන කාලයේදී වර්ෂයකට වඩා සිදුවෙන ගිරග්ග සමාජය කියන මහා නාට්‍ය සංදර්ශනයේ සඳහා සහභාගී වෙමින් සිටියා. වර්ෂ ගණනාවකට පස්සේ 1000ක් මේ දෙන්නට කල්පනා වුණා අපි මේ නැතුම් බලනවා අත්කොලසම් ගන්නවා ප්‍රීතිමත් වෙනවා කැමුම් ප්‍රවුම් කරනවා බනවා මේ අපි දකින දහස් ගණන් ලක්ෂ ගණන් සෙනගත් මේ නැතුම් ගැයුම් කෙලිසෙල්ලම් දක්වන නලු නිලියෙනොත් තවාර්ධ 100ක් ගේතන එක්කෙනෙකුට එක්කෙනෙක් දකින්නේ නැතුව ආහතර නැගුණු වලාකුළු ආගේ විසිරී යනවා නේද එනිසා මේක නිෂ්ඵල දෙයක් නේද? අපි මේ වාඩි වෙලා ඉන්න කොටත් අපි ජරා මරණයන්ට අදීගෙන යනවා නේද? එනිසා මේක නම් ඒකාන්තයෙන්ම නිෂ්ඵල ඇස් බඳුමක් හා සමාන දෙයක්. එනිසා අපි යම් කිසි විමෝක්ෂ මාර්ගයක් සොයන්නට ඕනේ කියලා එදා සිනාගුණේ නෑ අත්පොත් සංඝාරේ නෑ තෑගි භෝග දුන්නේ නෑ කල්පනා පරමසෝ වාසය කළා. දෙන්නම ආපසු නැගිටලා එනකොට මේ දෙන්නගේ අදහස් දැනගෙන දෙන්නම දෙමෝපියන්නේ කියලා තවුස් ප්‍රමිද්දෙන් ප්‍රමිදුණා සංජේ පිරිවැජියා ළඟ යටි කලක් යන ඉස්සර එතන තියෙන ධර්මයේ තේරුම්ගෙන එතන නිවනක් නැති බව දැනගෙන මුළු ජම්බුද්දීපේ සිසාර ඇවිද්දා නම් නියම් ගම් රාජධානිවල ඇවිදීමෙන් අපි බුදුන් අපි රහත් කියන බොහෝ තැන්වලට ගිහිල්ලා මේ දෙන්නා අන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කිසිවෙකුට සමර්ථකමක් ලැබුණේ නැහැ අන්තිමේදී අවුරුදු ගණනාවක් එසේ ජම්බුද්දීප තලයේ සිසාරය ඇවිදලා පසු පැමිණ එක දවසක් තීරණය කළ අපි දෙන්න වෙන වෙනම ගමන් කරලා සොයාගන්නමු නිවන් මඟ දක්නා කල්යාණ මිත්‍රයේ කියලා අත්ථිතේ උපඤ්ඤාතං මග්ගං කියන මේ වචනේ මාතෘකා කරගෙන දෙන්න වෙන වෙන පිටත් උනා ඒ වෙනකොට අපේ සරුවක්යන් වහන්සේ ලෝතුරා බුදු වෙලා හරියට මාස 8ක දවස් 15ක් වෙනවා මුරුතු මාසේ අවාමාවක් පොය දවසේ දුර්තු මාසයේ පසළොස්වක ගෙවිලා අමාවක් පොය දවසේ මේ දෙන්න පිටත් වුණා. ඒ වෙනකොට අස්සජී මහා රහතන් වහන්සේ පිරිසුඳා වඩිනවා දැක්ක රජගහ නුවරේ මේ දැක්කේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ දකිනකොටම කල්පනා වුණා මෙන්න නිවන් දැක්ක උත්මේ තමයි මේ නම් වඩින්නේ පස්සෙන් ගියා පසුපසම ගියා පින්න පාතේ ලබාගෙන ගහක් මුල වාඩි වුණා වාඩි වෙනකොට ආසනයේත් පනවලා දුන්නා මේ රහතන් වහන්සේට. දානේ වාදනකම් පසකට වෙලා පවන් සලමින් ඉඳලා දැන් පාත්‍රයේ දෝණය කළ වත් පිළිවෙත් කළා වැඳ නමස්කාර කොට ඇසුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් බොහොම ප්‍රසන්නයි ස්වාමීනි. ඔබ වහන්සේගේ ඉරියව් පැවැත්ම බොහොම සාන්තයි ස්වාමීනි. ඔබ වහන්සේ කාගේ ශිෂ්‍යයෙක්ද? ඔබ වහන්සේගේ සාකරුන් වහන්සේ කවුද කියලා ඇසුවා. අස්සජී මහ රහතන් වහන්සේ පැහැදිලි කර දුන්නා මගේ නම අස්සජී මම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ශිෂ්‍යයෙක් මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ කිව්වා එතකොට කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ දන්නා තරමින් මට බුදුබණ පදයක් දේශනා කරනු මැනව. ඉන්නතේ මම නමක පැවිද්දෙක් මට දිග දේශනාවක් කරන්න අපහසුයි කිව්වාම නෑ ස්වාමීනි වෙහෙස වෙන්න එපා. බොහෝ අකුරු කරන්න එපා. බොහොම කෙටියෙන් කියන්නේ මම ඒක 10000 ගුණයකින් තේරුම් ගන්නම් කිව්වා. ඒලාමේදී රහතන් වහන්සේ සතර පද ගාථාවයි දේශනා කළේ. "යේ ධම්මා හේතුප්පදවා තේසං හේතුන් තථාගතෝ ආහ" තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ යම් ධර්ම කෙනෙක් හේතු ප්‍රත්‍යයෙන් අට ගන්නවා නම් මේ හේතු ප්‍රත්‍යනොත් මේ හේතුඵල ධර්ම තථාගතයන් වහන්සේ දේශනා කළ මේ හේතු ධර්මයන්ගේ Nirodhe වෙන නිර්වාණයත් නිර්වාණ්‍ය අධිගමනය වෙන මාර්ගයත් මේ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කළා මෙන්න මේමයි අපේ සරුවක්යන් වහන්සේගේ දේශනාව කියලා මුල බුද්ධ ධර්මයේ මේක කෙටියෙන් පැහැදිලි කර දෙනකොට ගාථා පද දෙකක් කියවෙනකොටම මේ ඒකාසංක කල්පලක්ෂයක් නුවණ දිනු කරගෙන ආව උපතේස පරිබ්‍රාජකයන් වහන්සේ දාසක් නයම් ප්‍රතිමාන්දේත සෝවාන් මාර්ගඵලයෙන් අමා මහ නිවන ආબોධ කරගත්තා. නිවන් දැකලා ඊළඟට පද දෙක අහගත්තේ ඊළඟට ගෞරව සම්ප්‍රයුක්තව තෙවරක් නැගෙන නමස්කාර කළා තෙවරක් ප්‍රදක්ෂිනා කරලා වැඩ ඉන්නා තන හරියට දැනගෙන කිව්වා මගේ මිත්‍රයෙක් ඉන්නවා මිත්‍රයත් එක්ක මම අද මෙනවා කියලා පිටත් වුණා උන්වහන්සේ වඩනකොටම කෝලික පරිබ්‍රාජකයන් වහන්සේ සම්මුඛ වුණ එතුමාට මේ ගාථාව ප්‍රකාශ කරනකොට එතුමාද සෝවාන් මාර්ගඵල නිවන සාක්ෂාත් කරගත්තා මේ දෙන්නාගේ තමන්ගේ ගුරුවරයා ළඟට සංඝේ පරිබ්‍රාජක ළඟට ගිහින් මේ සියලු විස්තර කිව්වා එතුමා කිසිසේත් කැමතුනේ නැහැ සරුවක් ශාසනයට ඇතුල් වෙන්න. නමුත් මේ දෙන්නා සමග ප්‍රවිදි වී සිටිය 250ක් පෞස් පිරිස සමග මේ දෙන්නා ගියා ගේලුවනාරාමේට අපේ ශාන්ති නායකයන් වහන්සේ මේ මොහොතේදී ධර්ම දේශනාවක් කරමින් සිටියා. මේ දෙදෙනා එනකොටම දුරදීම දැකලා පිළිගත්තා. මානිනී මේ මගේ ශාසනයේ අග්‍ර වූ ධර්ම යාත්‍රාවේ චක්‍ර යුග්මයේ මේ එනවා මේ දෙන්න තමයි මගේ ශාසනයේ අගසව දෙන මෙරෙන්නේ කියලා අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරමින් පිළිගත්තා. පිළිගෙන ධර්ම දේශනාවක් කළා. මේ පිරිස අතුරෙන් වැඩිහිටි දෙනම හැර 250ක් දෙනා සව කෙලස් නැසා අරිහත්ත්වයටපත් වුණා. සීල දෙනා හේ භික්ෂු භාවයෙන් ප්‍රවේද ලැබුවා. භාවනා කමටන් අහගත්තා. එයින් මේ කෝලිත පරිබ්‍රාජකව සිටි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කාලවල්ල කාලවල්ල මුත්තගාම කියන විවේක ස්ථානයේට වෙලා ධාතු කර්මස්ථානයේ වැඩුවා නිදි මරාගෙන හත් දවසක් අටවෙනි දාස වෙනකොට උන්වහන්සේ සව් කෙලස් නැසා මහා රහත් භාවයට පත් වේ වදාලා ඒ කියන්නේ හරියටම නවම් මාසයේ පුර අටවක් පොය දාසයි උන්වහන්සේ රහත් තුනේ තාමස් සරියුත් ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයටපත් උනේ නැහැ සෝවාන් වෙලා පමණයි. හේතු උන්වහන්සේගේ විපස්සනා ගමන බොහෝම සූක්ෂමයි. බොහෝම සිවුම් ලෙස උන්වහන්සේ විදර්ශනා වඩමින් සිටියේ. එනිසා දින ඒ කියන්නේ හරියටම නවම්පුර පසළොස්වක් බොහෝ දවසේදී සරුවක්යන් වහන්සේ ගිජ්ජකෝටේ නගින තැන සූකරකට ලෙනේ වැඩ ඉන්නවා. එතෙන්ද ප්‍රමිනියා මේ සනෝ ස්වාමීන් වහන්සේගේ ඥාති වන දානනුවංක වෙන කෙනෙක් වන දීගණක පරිබ්‍රාජකතුමා එතෙන් ගවිලා සරුවක්යන් වහන්සේගෙන් තොරතුරු විමසුවා විශේෂයෙන් මේ තවුස් ප්‍රවේදයේ ඇති හරය ගැන සාකච්ඡා කළා ඊළඟට භාවනා සම්බන්ධ කරුණු විමසනකොට වේදනා පරිග්‍රහක භාවනා කර්මස්ථානයේ විස්තර කරද්දී එතුමා සෝවාන් මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. ඒලාමේ සරුවක්යන් වහන්සේට පිටුපසින් පවන්සලමින් සිටියේ සරියෝ ස්වාමින් වහන්සේ ත්‍රිවිද්‍යා සත්‍යමිඥා සිව්පිරිසිමියා සෝලස මහා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වී වදාලා එනාම සරුවක්ඥන් වහන්සේ වේළුවනාරාමයට වැඩම කළා. එතෙන්දී කිසිම ආරාධනයක් නැතුව රහතන් වහන්සේලාම 1250ක් එක්කාසු වුණා. මේ 1250 අභියස මේ සිනු දිනා වහන්සේ සමග පළමුවෙන් ආවාද ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායනා කළ උපෝසත විනය කර්මයේ සිද්ධ කළා. උපෝසත විනය කර්මයේ සිද්ධ කළ අග්‍රශ්‍රාවක දෙනමෙත කනතුරු පිරිනැමුවා. ඒකදග්ගම් භික්ඛවේ මම ශ්‍රාවකාණං භික්ඛූණං මහා පඤ්ඤාණං යදිදං සාරිපුත්තෝ කියලා සාරිපුත්‍රේ මහ රහතන් වහන්සේට තනතුරක් පිරිනැමුව මගේ ශාසනයේ මහා ප්‍රඥායති භික්ෂූන් අතුරෙන් සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි කියලා තනතුරු දුන්න ඒ සදග්ගම් වික්කේ මම ශාවකාණං වික්ඛූණං ඉද්ධිමන්තාණං යදිදං මහා මොග්ගල්ලානෝ මගේ ශාසන යුද්ධමන්ත භික්ෂූන් අතුරේ මහා මුගලන් ඉස්තවරයන් වහන්සේ අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි කියලා තනතුරු දුන්න ඒ වෙලාවේදී සරියොත් මහ රහතන් වහන්සේ වැඳ නමස්කාරයෙන් තමන්ගේ අදහසක් කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දෙන්න මුලින් පැවිදි වෙලා හිටියේ සංජේ තාපසතුමා ළඟ අපි මේ බුදු සසුන තේරුම් ගෙන එතුමාට ආරාධනා කළා මෙතෙන් දෙන්න අනේ ස්වාමීනි එතුමා කැමතුනේ නැහැ නොකමැති වුණත් අපි දෙන්නා සහිත පිරිස පැමිණීමෙන් අපට විශාල භාග්යක් උදාපත් වුණා ස්වාමීනි අද අපි සංසාර ගමන අවසන් කරලා සතර මඟ සතර ඵල පිළිවෙලින් අග්‍ර නිර්වාණ ධාතෝ සංඛ්‍යාත සාරවත් ධර්මයේ සාක්ෂාත් කරගත්තා කියලාමයි ප්‍රකාශ කළා එලෙනා මේ සරුවක්ඥන් වහන්සේ නිමිත්තෙන් තමයි මේ ගාථා දෙක දේශනා කළේ දැන් මේ ගාථා දෙකේ තේරුම කාටත් පැහැදිලි ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මිත්‍යා සංකල්පනා සිතේ ඇතුව අසාරදේ සාර වශයෙන් ගන්නවා නම් සාරදේ අසාර වශයෙන් ගන්නවා නම් කවදාකවත් ඒ ඇත්තන්නේ සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් ලැබෙන සතර මඟඵල නිර්වාණ සංඛ්‍යාත සාරවත් ධර්මයේ ලැබෙන්නේ කියන එක පහදා දුන්න පළවෙනි ගාථාවෙන් සම්‍යක් සංකල්පනාව ඇතිව අසාරදේ අසාර වශයෙන්ුත් සාරවත්දේ සාරවත්දේ වශයෙන් තේරුම් ගත්ත නැනවත් අයේ සතර මඟ සතර ඵල නිර්වාණ සංඛ්‍යාත මේ සාරවත් ධර්මයේ සාක්ෂාත් කරගන්නවා කෙනෙක් දෙවෙනි ගාථාවෙන් දේශනා කළා. දැන් මේ දේශනිය තුලින් අපි තේරුම් කරගනිමු අද මේ වර්ෂයක් ගෙවි වර්ෂයක් උදාපත් වෙන වෙලාවේදී අප විසින් සාරවත් ධර්මයකට සමීප වුණා කියලා ඒ කියන්නේ අවුරුදු දවස් 365 මේ ගත වෙන වර්ෂයේ අදට පිරෙනවා ඒ 365 දවසේ තුරු පුරාම මේ සදාවත් පින්නතුන් බොහෝ සෙයින් පිරිසුදු පංචශීලයේ ආරක්ෂා කළ ආජීවස්තම ශීලය රැක්කා තේවා සමාදන් උපෝසත ශීලය රැක්කා <clears throat> දාන ශීල භාවනා පින්කම් වල යෙදුණ මේ හැම එකකින්ම බලාපොරොත්තු වන්නේ දෙවලෝ යන්නවත් ඥානියන් කිසි ලෞකික සම්ප්‍රත්‍යයක්වත් නෙමෙයි සකල දුකින් අතමිදී අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි එනිසා සාරවත් ධර්මයේ අපි වාසයේකින් සමීප වුණා එවැගේම දැන් උදාවන වාසයේදී අපදාන සීල භාවනාදී කුසල් කිරීමේ අප්‍රමාද වෙනවා වාසියක් ගෙවෙනකොට ආයු වර්ණ සැප බල ඥාන මේවා ටිකින් ටික ගෙවි ගෙවි ගියත් ගෙවෙන කාලය තුලින් අපි නොගෙවෙන නොදිරෙන නොමැරෙන අමරණීය නිර්වාණය සඳහා අපේ කාලය වින් කරගත්තා කියලා අපට මේ සතුට වෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරි වර්ෂයේදීත් අපට සාරවත් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය කරමින් අර වාගේ සතර මඟ ඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වෙන දාන ශීල භාවනාදී කුසල් පාරමී පුරා ගන්නට හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ලැබේවා කියන පැතුමයි මේ සිදු කරන්නේ එනිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ලංකාවේ තවත් රටවල අද මේ දවස වෙනකොට අසාරදේ තමයි බොහෝ දෙනෙක් අනුගමනය කරන්නේ සුරාපානය කරගෙන මස් මාංශ අනුභව කරමින් තවත් තවත් අනවශ්‍ය කෙලිසෙල්ලම් වල යෙදෙමින් තමන්ගේ වටිනා පුණ්‍යවන්ත කාලය අපුණ්‍යවන්ත කාලයක් බාටපත් කරගන්නවා එයින් ඒ ඇත්තෝ සාරවත් ජීවිතයේ අසාර බාට පමුණවා ගන්නවා ඒ ගැන අපි අනුකම්පා කරලා මේ හැම දිනාටම රත්නත්‍රය අනුභව බලයෙන් සම්්‍යක් සංකල්පනාව පහළ වේවා අසාරදී අසාර වශයෙන් වැටේවා සාරවත්දී සාර වශයෙන් වැටේවා නිතිපන්සිල් දකිමින් පොයාට සිල් දකිමින් සිව්බම වේරණ වඩමින් පස්කවෙන් දසා කුසලෙන් වැළකෙමින් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරෙමින් අප්‍රමාදව සුගති මඟට නිවන් මඟ ළඟට යොමු වෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඉතින් අද මේ දවසේදී වර්ෂයකට වඩාක් සිද්ධ කරන පින්කම සම්පූර්ණ කරනු පිණිස තලවතුගොඩ නාලක සංජය මහත්මයා ප්‍රදාන නෑදෑ පිරිස හිතවත් විශාල පිරිසක් එක්කාසු වුණ නාවයන ආරණ්‍යස්ත දායක මණ්ඩලයේ පිරිසක් එවාගෙම සීල පිරිසිල්වන්ත පිරිසක් එකතු වෙලා අද මේ සා විශාල පින්කම සිද්ධ කරගන්න යෙදුණ මුලින් සඳහන් කළ දේශනාවට අනුව එදා ශාන්තිනායකයන් වහන්සේද නාතන් වහන්සේලාද සාරවත් ධර්මයේ ආසාක්ෂාත් කරගෙන වෙනස් නොවන සදාකාලික අමා මහ නිවනින් සැනසීවදාලා උන්වහන්සේලා ගගනතලයේ සඳේරු මණ්ඩලෙමින් තාඩකාමෙන් බබලීගෙන ඉඳගෙන පින්වන් වැඩියා එවාගේම රහතන් වහන්සේලාද පිරිනිවන ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙසු ජනතාව සුවකී කර්මාරෝපව මිය පරලොව ගියා වැඩි හිටි විහාරස්ථාන රාජධානි උයන් පොකුණු මාලිගා ආදී සියල්ල නැස්තාවස අවශේෂ වුණ මේ වාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහනන් උපලනුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පළඳුමින් රටෙන් වලකෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ඇතිව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවේතේ යන බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි ඒ දෙක නැති අසංකත ධාතු නිර්වාණේ නිරෝධාරි සත්‍යයි නිවන ආબોධ කර ගැනීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්තා පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙමින් මේ ආනිසත්‍ය හතර ආબોධ කරගෙන අජරාම රාමා මහ නිවන් වැඩියා සසර දුක් තරණය කොට කෙලෙස් නිවාසාන්ත නිවනින් සනසේ වදාළේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්යාපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කෙරෙන සෑම කුසලයක්ම අපට පාරමී බාටපත් වේවා බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නමු ඊයේ දා සංඝයාමේ සිට පැමිණ පින්නතුන් මේ දාන වස්තු කටයුතු සම්පාදනය කළා රාත්‍රී ධර්ම ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා උදේ පාන්දර දාන වස්තු සෝදානම් කොට බුද්ධ පූජා පවත්වා ධර්ම ශ්‍රවණය කළා සංඝ රත්නයේට ආසිල්ලාරාමයේට දාන වස්තු පිරිනැමුවා තවල් පින්නපාත් දානේ සම්පාදනය කරගෙන මහා සංඝ රත්නයේ වැඩම කරවා සියාතින් පින්නපාතේ පිළිගැන්වුවා විශේෂයෙන්ම වස් අවසානයේදී වර්ෂාව මේ වර්ෂයේ අවසානයේදී කළ යුතු යුතුයකම් ඉෂ්ට කිරීම වශයෙන් සංඝ රත්නයට වැඳ නමස්කාරයෙන් සමාව ගැනීම සිද්ධ කළා ආශිර්වාද ලබා ගත්තා ඊළාට මේ පිළිකර භාණ්ඩ සංඝ සතුට පූජා කළා සීලයක පිහිටියා ධනපදයකට සවන් දුන්න මෙතෙක් වේලා දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසෙන බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුර නොවි අතුරුදාන් නොවි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානී තලයේ යෙදුණමින් වැඩලෙමින් අපරාජිත විරාජිතව නිර්මලව පවතිවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරැස් කරගන්න කුසල සම්භාරය ආශිර්වාදයක් වේවා ආශා මෛත්‍රී කරමු තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍යේ ගුරුවර බන්දු මිත්‍රා දීන්තත් මේ ආරණ්‍ය සේනාසනේ ආදී කතුරුවරුන් ඇතුළු අභාව ප්‍රාප්ත දායකකාරකා දීන්ටත් මේ කුසලානිසංස බලයෙන් සුභති සම්ප්‍රසිද්ධ වී තම තමා පැතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා ක්‍යා කරුණාවෙන් පින් පමුණුවම එවාගේ මේ වශයෙන් මේ විදිහේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලොවට පහට ගොස් සබා අපවත් වේවාදාලා අපේ පූජනීය රාජකීය පඬිතේ මාකරසිරි ඥානාරාම විදාන මහින්යන් වහන්සේ පූජනීය ගෞරවනීය රාජකීය පඬිතේ කණවැද්දේශේ දිනවංශාභිදාන මහින්යන් වහන්සේ ප්‍රදාන මෙම ස්ථානයේ අවුරුදු 40ක් තරම් දීර්ඝ කාලයක් සියසෝන විහිදුවමින් වැඩ සිටා පවත්වෝ පූජනීය විබුද බෝධිනාකත ස්වාමීන් වහන්සේ ආදී සේලෝම සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසලානි සංස්බලයෙන් භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වී මතු අනාගතයේ ලෝතුරා බුදුබවත් වේවා කියා ගුරු බැතියෙන් සිහිපත් කරමු ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක උදමේ ආරණ්‍ය සේනාසන ආදිවාසී වූද සීලුන සම්මිය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ සාදර සමාදරයෙන් පින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට සිංහල ජාතියටත් බෞද්ධ ජනතාවටත් මේ ආරණ්‍ය සේනාසනයට සංගරෝණයට මේ දායක දායිකා මව්පිය දූදරු ඥාති මිත්‍ර හැමදෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පම්නුවම තුන්සිත පාදවාගෙන සිදු කරගත් මේ කුසලානිසංස ධර්මයේ හිතාහිතනදා සෑම සක්නතක් මේ ස්ථානයේ පටන් අවකගම් නගර ලංකාව දඹදෙව්තල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ කුසල සම්භාර හේතුයෙන් මෙලව ආයුරාරෝග්‍ය සැපත සාම්පරාක ස්වර්ග සැපත සිද්ධව දෙලව ජයගෙන පැතූ බෝධි වලින් සාන්ත නිවන් සුව පිණිස හේතු වේවා කියා කරුණාවෙන් පින් පමුණුවම තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරවනට ආයුවන් සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කර ගන්නා ලද වාර්ෂික දානමේ මහා කුසලානිසංස බලයෙන් හා බුද්ධාදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් මේ පින්කම් සංවිධානය කරගන්නේ මෙම ආරණ්‍ය සේනාසනස්ත ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතිය දෙකේම සීලම දායක දායකා පින්නතුන්වත් අද මේ දාන උපස්ථානයේ ප්‍රධානත්වයේ ධර්ම තලවතු කොට නාලක සංඝයේ මෙතිතුමාණන් ප්‍රදාන පවුලේ සෑම දෙනාටත් නෑද හිතමිතුලන්ද සහභාගී වූ සීලම දෙනාටම සිල්පිරිසේ සෑම දෙනාටම මේ වතාවක් පුරන හැම දෙනාටම අසල් වාසීන්ද සාදු කියා සිත් පහදවාගත් සැමටත් වර්ෂයේ පුරා මෙම ස්ථානීය තියෙන සීලම දායක දායකා දීන්ටත් ඉහාත් භාවයෙන් තියෙන අසනීපකම් අපල උපද්දව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල ඉරුදුත් වඳුරුසේ නියත විද්වාසනේ වේවා තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසවේ සාවියා උදාද විපත්ති වලකේවා කාය චිත්ත පීඩාදියක් නොම වී කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානී යසීසුරින් ආයුර්ණ සපබල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මින් දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි සස්ත්‍රීක වේවා විංසත් සතවර්ෂාධික කාලයක් මෙලව දියුණු පරිලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් සෑම දිනාට දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රක්‍රිය සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාති වාසනා වේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිමිසනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමාම නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ